දැන් පින්නතුනේ සම්මුතියක් එමුද තමයි මේ ප්‍රඥාප්තියක් කියලා ලෝකෙ දෙයක් තියෙනවා. අපේ අබුද්ධෝත්පාද කාලවල බුදු කෙනෙක් නැති කාලවල ඉතින් මේ සම්මුති සත්‍ය විතරයි සත්‍ය කියලා පිළිගෙන තියෙන්නේ. මොකද්ද මේ සම්මුතිය කියලා කියන්නේ? දැන් අපිට පේනවා මිනිස්සු ඉන්නවා පේනවා. ගස් වැල් පේනවා. ඒ වගේම විවිධාකාර ක්‍රියාකාරකම් පේනවා. දුවනවා, නටනවා, ගයනවා, ගී කියනවා. ඒ වගේම සත්තු ඉන්නවා පේනවා. ඒ වගේ දේවල් අපිට පේන දෙයක් තියෙනවා. තාරකා තියෙනවා, ග්‍රහ ලෝක තියෙනවා, මේ ආකාශයක් තියෙනවා. එතකොට ඒ වගේ දේවල් අපිට පේනවා සම්මුතිය තුළ. ඒ වගේ ක්‍රියාකාරකමුත් පේනවා. ඒ අනුව තමයි අපි සාමාන්‍ය ජීවිතයේ තීරණ ගන්න. හ්ම් අර පුජ්‍යලයා මෙහෙම මෙයා මෙහෙමයි මෙයා මගේ කෙනා මෙයා මගේ නෙවෙන කෙවෙන මේ අහවල් සතා මේ හරකා මේ බල්ලා මේ කුකුලා මේ පොල් ගහක් යන ආදි වශයෙන් තමයි අපේ සාමාන්‍ය ජීවිතේ අපිට පේන දැනෙන දේවල් තියෙන්නේ. ඒක තමයි සම්මුතියේ තියෙන ඇත්ත. සම්මුති යථාර්ථයක් තියෙන සම්මුති යථාර්ථය කියන්නේ ඒකයි. සම්මුතිය හැම දේවල් තියෙනවා. දැන් පොල් ගහක් කියන එකක් තියෙනවානේ. අපි විවහාර කරන පොල් ගහ තියෙන මිනිස්සෙක් කියලා කෙනෙක් ඉන්නවා සම්මුතිය තුළ. එතකොට යාන වාහන ගොඩනැගිලි ග්‍රහ ලෝක මේ වගේ දේවල් තියෙනවා. ඒක සම්මුතියේ තියෙන දේවල්. එතකොට මේ සම්මුතිය සහ පරමාර්ථය කියන්නේ පටලවාගත යුතු දෙයක් නෙවෙයි. ඒක පටලවා ගන්න හොඳ නැහැ. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් වාගතුන් වහන්සේ වුණත් සම්මුතිය තුළ කටයුතු කරමින් තමයි පරමාර්ථය දකින්න ඉගැන්වෙන්නේ අපිට දේශනා කරේ. ඒතර පරමාර්ථය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන ඇත්තම ඇත්ත. පරමාර්ථ සත්‍ය ලෝකයේ තියෙන ඇත්ත. ඒතර ඒක වැහිලා තියෙන්නේ ඒ වැහිලා තියෙන්නේ මුලාව හින්දා. මුලාවට අපි කියන වචනේ තමයි අවිද්‍යාව. ඇත්ත වහලා තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් නේද? අපේ බිත්තියක් බැඳලා තියෙන තැනකින් අපි බිත්තිය දිහා බලා ඉන්නවා නම් බිත්තියෙන් එහා පැත්තට අපිට පේන්නේ නැහැ. ඒතර එහා පැත්තේ මොනවාන් තියෙන්නේ කියලා අපි දන්නේ වහලා තියෙන්නේ. නමුත් අපි ඒක ඉටිරෙද්දකින් වගේ මොනවා කරොත් ටිකක් හරි පේනවද නැද්ද? ඒ වෙන් කරලා තියෙන එක ටිකක් හරි පේනවනේ. හැබැයි ඉතිරෙද්ද සම්පූර්ණ අයින් කරොත් තමයි අපිට සම්පූර්ණම හොඳටම පේන්නේ කියේ. ආන් ඒක තමයි ඇත්ත. සම්පූර්ණ ඇත්ත. එතකොට බලන්න පුළුවන් මොනවා දෙලිය තියෙන්නේ කියලා. නැත්තම් අපිට පේන්නේ නැහැ අර ඇත්ත. යථාර්ථය. එතකොට එනම් භාගතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණාම මෙන්න මේ සම්මුතියේ තියෙන ඇත්ත සහ මේ පරමාර්ථයේ තියෙන ඇත්ත මේ දෙක පෙන්නවා. විශේෂයෙන් පෙන්වන්නේ පරමාර්ථය. සම්මුතිය තුළ කටයුතු කරමින් මේ පරමාර්ථය පෙන්වන වචන අමාරු වුණාට ඉතින් මේ වචනවල ಗುಣ වුණාට ඒ වගේ තියෙන අපි මේ ජීවත් වෙන පරිසරයේ තියෙන දේවල්. නිකන් ගස් කැල් පර්වත තියෙන ඒවා ඉතින් ඔවත් අපි සම්මුතිය තියෙන දේවල්. ඒතර ඇත්ත බලන්න කියලා බුදුහාමුදුරු පෙන්නනවා. මේ ඇත්ත පෙන්නනවා. අපි නැත්තම් අපි තීරණ ගන්නේ ක්‍රියාකාරකම් කරන්නේ අර පේන, ඇහෙන සාමාන්‍ය දේවල් එක්ක. ඒ හින්දා අපි ඒවට ඇලෙනවා. ඒ දේවල් එක්ක අපි ගැටෙනවා. මොකද මේ ඇත්ත දන්නේ නැති හින්දා. එතකොට ඒවත් එක්ක අපි තීරණ ගන්නවා. එතකොට ඒ තීරණ ගන්න අර ඇත්ත දන්නේ නැති හින්දා එතකොට මෝහයෙන් තමයි තීරණ ගන්න. ඒකට අපි මෝඩකම කියලා කියනවා. එතකොට මේ අවිද්‍යාව, තණ්හා වගේ දේවල් නිසා තමයි මේ කාරණා මේ ඇත්ත කියන එක වෙහිලා තියෙන්නේ. දැන් අපි මේක පොඩ්ඩක් ඇතුළට ඇතුළට ගිහිල්ලා බැලුවොත් එහෙම දැන් අපි හිතමු දැන් අපිට පේනවන්න මේ වැලි ගොඩක් පේනවා. දැන් ඇතට වැලි ගොඩක් කියන එක පෙවුනහම අපිට වැලි ගොඩක් විදිහට තමයි දැන් මේක පේන්නේ ඉස්සල්ලා. වැලි ගොඩක් ගැන හිතන වැලි ගොඩක් විදිහට පේනවා. නමුත් ඕක ඇතුළට ගිහිල්ලා බලනවා දැන් මේ වැලි ගොඩ කියන්නේ මොකක්ද? කියන එක අපි ටිකක් ඇතුළට ගිහිල්ලා බලනකොට මේක වැලි ගොඩ කියපුවම මේ ගොඩක් හැදිලා තියෙන්නේ අපිට පේනවා වැලි කැට ගොඩක් එකතු වෙලා. ඒතර දැන් තියෙන වැලි ගොඩක්ද වැලි කැට ගොඩක එකතුවක්ද? තියෙන වැලි කැට ගොඩක එකතුවක් විදිහට තමයි වැලි ගොඩ හැදිලා තියෙන්නේ. එහෙනම් අර වැලි කැට ගොඩක එකතුවක් විදිහට හැදිච්ච ඒ ගොඩට තමයි අපි කියන්නේ වැලි ගොඩක් කියලා. එහෙනම් ඒ වගේ පින්නතුනේ ඒ වැලි කැටෙත් දැන් එක වැලි කැටයක් ගමුකෝ දැන් අපි ඒක. ඒ වැලි කැටෙත් තව චූටි චූටි කෑලි වලට කුඩු කරලා කුඩු කරලා බැලුවොත් එහෙම ඒ අන්තිම කොටසකට දැන් විද්‍යාවේ නම් ඒගොල්ලෝ කිව්වා මේක අන්තිම පරමාණුවක් කියලා. පොඩි මාංශෝ කියලා නේ යාලා කියන්නේ. නමුත් බුදුහාඳුරෝ කියනවා ඊටත් එහා තව කුඩු කරලා අන්තිම තැනට බෙදන්න පුළුවන් කියලා. ඒ අන්තිම අංශයට බුදු පියාණන් වහන්සේ නමක් දෙනවා. ඒ නම තමයි රූප කලාපයක් කියලා. ඒකට කියන මොකද්ද? රූප කලාපයක්. ඒකේ තියෙන පින්න තුනේ ඇත්තටම ආන් අර පරමාර්ථ වශයෙන් තියෙන ඇත්තටම තියෙන ධර්මතා ටිකක් එතන තියෙනවා. මොකද්ද ඒ ධර්මතා ටික? තද ගතිය කියලා ධර්මතාවයක් තියෙනවා එතන. ඒකට කියනවා පඨවි ධාතුව. ඊළඟට වැగిරෙන ගතිය, ඇලෙන ගතිය, ඒ වගේ ස්වභාවයක් දැන් වතුර වගේ එකක් ගත්තොත් ඒ ස්වභාවය වැඩියෙන් තියෙනවානේ. අන්න ඒකට වැඩි ප්‍රති ඒක තියෙනවා. ඒකට කියනවා ආපෝ ධාතුව කියලා. ඊළඟට හමායන ස්වභාවය කියලා එකක් තියෙනවා. පිම්බන ස්වභාවය, සොලවන ස්වභාවය. දැන් අපි වායෝ ධාතුව කියලා කියන්නේ ඒකටනේ. එතකොට පඨවි, ආපෝ, තේජෝයි උෂ්ණ සීතල භාවය කියලා එකක් තියෙනවා. ඒකට කියනවා තේජෝ ධාතුව. ඔයත් එක්ක බැඳිච්ච තව හතරක් තියෙනකට කියනවා වර්ණ, ගන්ධ රස, ඕජා කියලා. මේ හතරකුත් ඔගේ තියෙනවා. එතකොට මෙන්න මේ පරමාර්ථ වශයෙන් ගත්තාම මේ වගේ රූප කලාප ගොඩක් එකට එකතු වෙලාම තමයි මේක තියෙන්නේ මේ හැදිලා තියෙන්නේ අර වැලි ගොඩ. එහෙනම් ඔය විදිහෙම තමයි හැම එකක්ම. ලෝකයේ රූප කොතනද තියෙන්නේ? ඒ හැම රූපයක්ම හැදිලා තියෙන්නේ ඔන්න ඔය කියනා වූ රූප කලාප ගොඩක් එකතු වෙලා. ඒ වුණාට අපිට පේන්නේ මොකක් විදිහටද? ගහක් විදිහට පේනවා. එහෙනම් සම්මුතිය තුළ ප්‍රඥාන්තිය තියෙන්නේ මොකද්ද? ගහක් කියලා එක. නමුත් ඇත්තට ඇතුළට කුඩු කරලා කුඩු කරලා කෑලි කෑලි වෙන් කරලා වෙන් කරලා වෙන් කරලා හිතෙන් බලපුවාම ඇත්තට බලන්න ඕනේ නැහැ මේක. නමුත් හිතෙන් අපි බලනවා මේ විදිහට. එහෙම බලනකොට පේනවා මේකේ තියෙන්නේ ධාතු පමණයි කියලා. මේ විදිහට රූප කලාප ගොඩක් විතරයි කියලා පේනවා. ඉතින් මේක මතක තියාගන්න ඔක දේශනා කරන්නේ මතක තියාගන්න බුදු කෙනෙක් විතරයි. දැන් අනිත් අය එහෙම දන්නේ නැහැ. ඔය ඔය වගේ රූප කලාප කතා සාරජ්‍යතා ඥාණයට විතරමයි අහුවෙන්නේ. දැන් විද්‍යාඥයන්ට අහුවෙලා තියෙන්නේ යම් කිසි විදිහකට විද්‍යාඥයන්ට තියෙන ඊට මෙහා තැනක් අහුවෙලා තියෙන්නේ. ඊට වඩා හරි ප්‍රාථමිකයි. නමුත් භාගතුන් වහන්සේට මෙන්න මේ ඇත්ත පෙන්නලා තියෙනවා. යථාර්ථය සත්‍යමත් එතනින් එහාට දෙයක් නැහැ. ඒක තමයි රූපවල ඇත්ත. ඉතින් මේ රූපවල තියෙන ස්වභාවය තමයි තව ගත්තාම දැන් මේ රූප ඒවට කියන රූප ගොඩක් ගණයක් විදියට සමූහයක් විදියට එකට තියෙනවා කියලා කියන්නේ. දැන් මේ රූප කලාපයක ආවිෂයක් තියෙන පින්නතුනේ ඒ රූප කලාපයක ආවිෂය තියෙන චිත්තක්ෂණ 17ක් කියලා පෙන්නන්නේ. චිත්තක්ෂණ කීයක්ද? 17යි මේක ආවිෂය. අභිධර්මයේ පෙන්නනවා චිත්තක්ෂණ 17ක ආයුෂ තියෙන්නේ මේක කියලා. එතකොට මේ චිත්තක්ෂණ 17ක ආයුෂක තියෙන රූප කලාපයක් ඒ කියන්නේ තප්පරයක් මිලි තප්පරයක්වත් නැහැ. එහෙනම් ඒක ඒ මොහොතේම ඇති වෙනවා. මොකද එන්නේ චිත්තක්ෂණ 17කදී ඒක ඇති වෙලා නැති වෙනවා. නැති වෙනකොටම ප්‍රශ්නයක් තියෙන්නේ තව එකක් හදනවා. දැන් රූප කලාපවල ස්වභාවය තමයි එකක් බිඳුනහම තව එකක් හදනවා. එයයි අපි කියවන දැන් රූප කලාපයේ තියෙන ඕජා කියලා ගුණයක්. ඕජා කියලා ගුණයක් තියෙනවානේ. එතකොට මේ ඕජා කියන ගුණය නිසා පින්නතුනේ අපිට ඒ ඕජා කියන ගුණයෙන් ස්වභාවය තමයි මේ රූප කලාපයක් නිරුද්ධ වුනහම තව රූප කලාපයක් හදන්න උදව් කරනවා ශක්තියක් දෙනවා හැබැයි මේ රූප කලාපේ නෙවෙයි ආයෙ හදන්න වෙන එකක් හදනකොට ඒකට හා සමාන එකක් හදනවා ඒ කියන්නේ හැම රූප කලාපයක් හදනකොටම ඒක බිඳුනහම අනිවාර්යයෙන්ම තව එකක් උපදිනවා. දැන් ඒක නිසා තමයි මේ මේ මේක බිඳෙනවා, ඉපදෙනවා, බිඳෙනවා, ඉපදෙනවා, බිඳෙනවා. දැන් අපේ කය ගත්තොත් දැන් කයත් ඒ වගේ රූප කලාප ගොඩක එකතු වෙන්නේ තියෙන්නේ. එහෙනම් ගස් ගල් වල තියෙන රූප කලාප ගොඩක එකතුවක්. අපේ කයත් කියන්නේ රූප කලාප ගොඩක එකතුවක්. එතකොට දැන් මෙන්න මේ තියෙන රූප කලාප ඉපදෙනවා බිඳෙනවා නම් ඉපදෙනවා බිඳෙනවා නම් ඒක බිඳෙනකොටම ආය එකක් හට ගන්නවා නම් අපිට අනිත්‍ය ස්වභාවයක් වෙන්නේද නිට්ටය ස්වභාවයක් වෙන්නේද හැවෙලෙම දැන් ඔයාලට මේ බල්බ් එකක් ගත්තොත් එහෙම පින්නතුනේ දැන් මේ බල්බ් තාල් තියෙනවනේ අපි විදුලියේ බල්බ් එකක් දිහා බලා ඉන්නකොට ඒක දිගටම පත් වෙලා කියලාද පේන්නේ නිවි නිවිපත් වෙනවද කියලා පේන දාල් කියද්දි කොහොමද පේන්නේ දිගටමපත් වෙලා තියෙනවා කියලා. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. තප්පරයකට 50 සැරයක් ওই බල්බ් එක නිවෙනවාපත් වෙනවා. නමුත් අපිට පේන්නේ 60. ඒතර ඇත්තද පෙනිලා තියෙන්නේ බොරුවක්ද එතකොට පෙනිලා තියෙන්නේ අපිට 60. එහෙනම් බොරුවක් කියලා කියන්නේ මොකද? මුලා වෙලා නේද තියෙන්නේ. ඇත්ත කතාව තප්පරයකට 50 සැරයක් නිවි නිවිපත් වෙනවා කියන එක. නමුත් මෙන්න මේක තමයි ඒ නිවෙනාපත් වෙනවා නිවෙනාපත් වෙනවා කියලා කියන්නේ ඒ දැන් මේ විදුලි උත්පාදනය වෙන්න යම්කිසි කාරණා ටිකක් හේතු වෙන්න එපේ. මේ විදුලියක් උත්පාදනය වෙන්න කාරණා ටිකක් හේතු වෙනවා. ඒ හේතු වුණාම ඒකේ අර ආරෝපණ ධනරින මාරු වෙන ප්‍රශ්නයක් නෙ තියෙන උතන. එතකොට ටර්බයින් එක කැරකෙනවා චලනයක් වෙනවා එතන. ඒ විදුලිය ජනනය වෙන්න කාරණා ටික උත්පාදනය වෙනකොට පත් වෙන්න ඕන කාරණා ටික හැදෙනවා. නේද මම කියන එක තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඒක පත් වෙන්න ඕන කාරණා ටික හැදෙනකොට පත් වෙනවා. ඊට පස්සේ ඒ කාරණා ටික නැති වෙච්ච ගම නිවෙනවා. එහෙනම් දැන් පැහැදිලිව පේන ඇති මේ පින්නතුන්ට හේතු සකස් වුණොත් තමයි අදාළ කාරණා ඇති වෙන්නේ. එහෙම නැත්නම් හේතු සකස් වුනේ නැත්නම් ඒක ඇති වෙන්නේ නැහැ. එහෙනම් හේතු නිසා හටගන්නවා හේතු බිඳෙනකොට බිඳෙනවා. ඔන්න ඕක තමයි පින්නතුනේ අනිත්‍යයි කියලා කියන්නේ. හරි? එතකොට මෙන්න මේ ධර්මතා මේ රූපයත් එක්ක ගන්න පුළුවන්. එතකොට හැම පැත්තේම තියෙන මේ හේතු නිසා අට ගන්න හේතු බින්දෙනකොට බින්දෙනවා. දැන් මේ රූප කලාපවල ස්වභාවය හේතු දැන් චිත්තක්ෂණ 17යිනේ තියෙන මොන විදිහට හැදුවත් චිත්තක්ෂණ 17යි. එතකොට මොන හේතු නිසාද මේක ඇති වෙන්නේ මොන හේතු නිසාද මේක නැති වෙන්නේ කියලා අපි අන්නේ හේතුඵල ධර්මයට මේක සම්බන්ධ කරන්න ඕනේ. නැවල දන්න සම්මුතිය තුළ තියෙන දැන් අපේ සත්‍යෝ දැන් ගල් තියෙනවා ගස් තියෙනවා මිනිස්සුયો එහෙම නැත්නම් සත්‍යෝ ඉන්නවා කොටස් තුනකට බෙදමුක අපි තියෙන රූප දේවල් ටික ඒ කියන්නේ ගල් වගේ දේවල් තියෙන ඒවට කියනවා මොකද්ද ඒ ගල් වගේ දේවල් වල අවිඥානික දේවල් ඊළඟට ගස් වගේ දේවලුත් අවිඥානිකයි එතකොට සවිඥානික තියෙන සත්‍ය අපේ ඔය සත්තු අපේ සවිඥානිකයි එතකොට මෙන්න මේ අවිඥානික ගල් වගේ දේවල් වලට අර බලපාන එක වෙනස් වෙන්න මොනවාද? ඒකට බලපාන නියාම ධර්ම වල තියෙන ඍතු නියාම කියන එක. දේශ ගුණය, කාල ගුණය වගේ දේවල්. අරූප කලාප වෙනස් වෙන්න බලපාන ඒවා. ඒවා ඇති වෙන්න නැති වෙන්න බලපාන මොනවාද? දේශ ගුණය, කාල ගුණය වගේ ඍතු නියාමයි. ඒ වගේ මේකේ ධර්මතා ක්‍රියාත්මක වෙන ආකාරයක් තියෙනවා. ඒක ඉතින් ඒ ධර්මතාවත් එක්කත් වෙනවා. ඒකට ධම්ම නියාම කියලා කියනවා. ධම්ම නියාමයක් බලපානවා. හැබැයි මේ දෙකත් එක්ක බලපාන පින්නතුනේ මේ ගස් වලට තව නියාම ධර්මයක් ඒ දෙක එකම බලපාන එක තමයි බීජ නියාමය. දැන් අර ඇටයක් පැල කරාට පස්සේ මොකද වෙන්නේ? ඒක අර හැදෙනවනේ නේ. යම් විදියකට ඒක නියාම ධර්මයක්. දැන් අපි උනත් පොඩි කාලේ ඉඳන් පෝෂණය වෙවි හැදෙන්නේ උස ගිහිල්ලා මේ වෙලා ඒ හැදෙන්නේ අර ඒ ගහ හැදෙන විදිය තමයි. එතකොට ඒකට බලපානවා බීජ නියාමය කියන්නේ. ඊළඟ සත්‍යයට විතරක් විශේෂයෙන් බලපාන නියාම ධර්ම දෙකක් තියෙනවා. ඒක තමයි කම්ම නියාමයයි චිත්ත නියාමයයි. කර්මය බලපාන අපේ පෙර කර්මය, ඒ වගේම අපේ හිත බලපානවා. හිත ක්‍රියාත්මක වෙන විදිහ බලපානවා අපේ හැදේ. එතකොට මේ රූප කලාප මේවා ඇති වෙනකොට නේද දැන් අපි මරුණට පස්සෙත් මේ රූප කලාපවල දැන් මලමිනියක් බලන්න. දැන් මරුණට පස්සේ මලමිනිය කියන එකේ විඥාන ධාතුව නැහැ නේද? ඒ වුණත් ඒක වෙනස් වෙනවද නැද්ද? එතනත් වෙනස් වෙනවද නැද්ද එහෙම? වෙනස් වෙනවා. එතනත් වෙනස් වෙනවා නෑ. ඒව කෝජාව ගලලා කුණු වෙවි, පණුව ගහලා, ඇට ටික ඉතුරු වෙලා ඇට ටිකත් අන්තිමේට වෙනස් වෙලා සබා ධර්මයට එකතු වෙනවානේ. ඒවත් වෙනස් වෙවි යනවා. දැන් ඒව පස් බවටපත් වුණාට පස්සේ වෙනස රූප කලාප බවට දැන් වෙනස ස්වභාවයව බවට පතන හැබැයි අර නෑද? ඒව ඔක්කොම ඉපදෙනවා, බිඳෙනවා, ඉපදෙනවා, බිඳෙනවා, ඉපදෙනවා, බිඳෙනවා. මෙන්න මේ සිද්ධාන්තයේ සිද්ධ වෙනවා. එතකොට අපිට පේන්නේ සම්මුතිය තුළ මේ ඔක්කොම එකට තියෙනවා වගේ. නමුත් පරමාර්ථය ගත්තාම මොකක්ද තියෙන්නේ? එකට නෙවෙයි තියෙන්නේ එකක් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙන මේ රූප කලාප ගොඩක එකතුවක්. දැන් මේ කාලේ මම තව උදාහරණයක් කියන්න අපි ලෝකයේ ගත්තොත් එහෙම මේ ජනගහණය කෝටි 700 800ක් වගේ ඉන්නවා කියලා තමයි කියන්නේ. දැන් මේ ඔක්කොම එක පිට්ටනියක් වගේ එකට පේ ඔක්කොම මේ ඇවිල්ලා හිටවලා තියෙනවා කියලා හිතන්න. අපි උඩ ඉඳන් බලාගෙන ඉන්නවා. දැන් ඒගොල්ලෝ මැරෙනකොටම අපි ඒ ඒ ඒ චුත්ත වෙලා ඒ වෙලාවෙම මැරෙනවා. මැරෙනකොට මෙයා තව දරුවෙක් හදනවා නම් එතනම. අපි උඩ ඉඳන් බලන කෙනාට පෙනේද මේගොල්ලෝ ඉපදි ඉපදි මැරි මැරි යනවා පෙනේද? මැරෙනකොට මේ කෙනෙක් හදනවා නම් දිගටම මේගොල්ලෝ ඉන්නවා කියලා පෙනේද? දිගටම ඉන්නවා කියලානේ පේන්නේ. ආන් ඒ වගේ තමයි පින්නතුනේ අර රූප කලාප වේගයෙන් මේ වේගයෙන් සිද්ධ වෙන මේ වේගයෙන් ඇති වෙන නැති වෙන හින්දා අපිට හැම වෙලෙම තියෙන්නේ නිත්‍ය සංඥාවක්. නිත්‍ය සංඥාව. අනේ නිත්‍ය සංඥාව නිසාම තමයි අපි මුලාවටපත් වෙන්නේ. ඒක එකට කියන ඝන සංඥාවක් තියෙනවා කියලා. එකට තියෙන සමූහ සංඥාවක්. එතකොට ඒක වැරදි. ඒක තමයි සම්මුතිය තුළ තියෙන දේ. හැබැයි සම්මුතිය තුළ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කයේ තියෙන්නේ ඔය තියෙන රූපකලාපම. නමුත් බුදු පියාණන් වහන්සේ සම්මුතිය තුළ සාරිපුත්ත වඩින්න අපි නේද සාරිපුත්ත කියලා එහෙම කතා කරනවා. නැත්නම් රූපකලාප කියලා කතා කරන්නේ නේද? හ්ම් පඨවි ආපෝ තේජෝ වායු කියලා කතා කරන්නේ නැහැ. නමුත් සම්මුතිය අරකයි. පරමාර්ථය මේක. එතන සත්‍ය වශයෙන්ම මේ ලෝකේ පඨවි කියලා ධාතුවක් තියනවද නැද්ද එහෙනම්? තියෙනවා. ඒ කියන්නේ ශක්තියක් තියෙනවා තමන්ගේ කයෙත් තියෙන ඒ තද ගතිය කියන එක එළිය මහ පොළොවේ තියෙනවා. එතකොට ආදී ආත්මය තුල තියෙන ආපෝ එළියෙත් තියෙන එක මේ මේ ධාතු ඔක්කොම එකතු වෙලා තියෙනවා. අනිත් එක තමයි අපිට තියෙන කාරණාව තමයි මේවා තනි තනි වශයෙන් තියෙන්නේ තනි තනි වශයෙන් තියෙන්නේ මේවා තව තව ධර්මතා එකතු කරගෙන තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ ධාතු මේ මේ පටවියාපෝ තේජෝ ආයෝ කියන සතර මහා භූතයන් තනි තනිව තියෙන්නේ අර අනිත් කට්ටිය ඔක්කොම පටවිය තියනවා නම් ආපොත් තියනවා තේජොත් තියනවා ආයොත් තියනවා හැබැයි තියෙන විදිහ වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා මේවා ඔක්කොම එකතු වෙලා තියෙන හින්දා ඒවා ඔක්කොම එකට එකට එකට එකට මේ සම්බන්ධ වෙලා තියෙන හින්දා තමයි ඒවට කියන්නේ සංස්කාර කියලා. ඒ ඔක්කොම එකතු වෙලා සකස් වෙලා තියෙන්නේ. එහෙනම් මේ සකස් වෙච්ච දේවල් එකට එකට එකට එකට ප්‍රත්‍යබී තියෙන නිසා මේක හොඳට තේරුම් ගන්න. එකට එකට ප්‍රත්‍ය වේලා තියෙන එකකට එකක් හේතු වේලා තියෙනවා ප්‍රත්‍ය වේලා තියෙනවා. ඒ හින්දා ඒ හේතු ටික නැති වෙච්ච ගමන් අර තියෙන අවස්ථාව නැති වෙනවද නැද්ද? නැති වෙනවා. හේතු තියෙනකොට ඇති වෙනවා නැති වෙනකොට නැති වෙනවා. ආන් ඒක තමයි පින්නොත්නේ අනිත්‍යයි කියලා කියන්නේ. ඉතින් මේ ඉපදෙමින් බෙදෙමින් ඉපදෙමින් බෙදෙමින් යන එකේ ඒකේ ගස් වලට ගල් වලට ඒ වගේ වේදනාවක් මොකක්වත් දුකක් නැහැ. හැබැයි පීඩාව කාටද තියෙන්නේ? සත්‍යයට තියෙනවද නැද්ද? ඔබ අප හැම කෙනාට බඩගිනි හැදෙනවා. පිපාසය හැදෙනවා. ඈ මේ නවදොරින් ඕජාවක් කෙරෙනවා. වේදනා දැනෙනවා. මේ ඔක්කොම වෙන්නේ අර රූපකලාප මොනවා වෙන හින්දාද මේ? ඉපදෙනවා, බෙදෙනවා, ඉපදෙනවා, බෙදෙනවා, ඉපදෙනවා, බෙදෙනවා. අර හදන රූප කලාපත් වෙනතුනි මතක තියාගන්න. ඒ හදන ඒවා දැන් අපිට අපේ අපේ මේ රූපයට විශේෂයෙන් කය කියන රූපයට සත්‍යය කියන රූපයට ඔය අවිද්‍යාව කියන එක මේකේ ඇත්ත දන්නේ නැති එකත් බලපානවා. තණ්හාව බලපානවා. ආහාරය බලපානවා. හ්ම් කර්මය බලපානවා. ඉතින් මේවා මේ මේවා හේතුයෙන් තමයි මේ සකස් වෙන්නේ. දැන් අපි එක එක්කෙනාට වෙනස්ද නැද්ද? එක්කෙනෙක් උසයි මිටි ඇයි ඒ? මහතයි අපේ තියෙන කර්ම ස්වභාවයේ වෙනස්. ඒ හින්දා තමයි අපේ මේ විවිධ රූපයන් අපිට හම්බෙලා තියෙන්නේ. නිකන් හම්බෙච්ච නෙවේ. එතකොට අන්න ඒ විදිහට හේතු නිසා මේ සකස් වෙනවා. හේතු බින්දෙනකොට මේක බින්දෙනවා. ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන වීගෙන් සිද්ධ වෙන ක්‍රියාදාමයක් මෙතන තියෙනවා. ඉතින් ওই විදිහ කතා කරන්නව රූප. ඒවා අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි එන. න ලෝකයේ ඇත්ත පේන්නේ අනිත්‍යද නිට්ටයද? නිට්ටය. ඇත්තට පේන්නේ අපිට ඇස් වලට පේන්නේ කන් වලට දැනෙන්නේ මේ නිත්‍ය ස්වභාවය. නමුත් අර විදිහට හිතන කෙනෙකුට බුදු කෙනෙක්ගේ ධර්මය අහලා කල්පනා කරන කෙනෙකුට පේනවා මේක නිකන් වෙන දෙයක් නෙවෙයි හේතු නිසා සකස් වෙන හේතු බිඳෙනකොට බිඳෙන ධර්මතා ටිකක් පේන්නේ මෙතන. මේ දැන් අපි මේ ෆෑන් එකක් තියෙනවා ඒක කැරකෙන්න නම් ඒකට ඒ ෆෑන් එක කියන එක හරියට තියෙන්නත් ඕනේ. ඒකට කරන්ට් එක දෙන්නත් ඕනේ. ස්විච් එක දාලා තියෙනකොට ඕනේ කරන්ට් එක තියෙන්නත් ඕනේ. එතකොට තමයි ඒක කැරකෙන්නේ. එහෙම කැරකෙන නම් හේතු ටික සම්පාදනය වෙලා තියෙන්න ඕනද නැද්ද? ඒකෙන් මොකක් හරි එකක් හරි නැති වුණොත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවද නැද්ද? වෙන්නේ නැහැ. මේ කරන්ට් එක නැති වුණ ගමන් කැරකෙන එක මොකද වෙන්නේ? ෆෑන් එක නැති වෙනවා. එහෙනම් හේතු තියෙනකොට මේක තියෙනවා නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් ඉපදෙමින් බිඳෙමින් යන රූප කලාප ගොඩක් වේගෙන් මේක සිද්ධ වෙනවා. ඒ වේගෙන් සිද්ධ වෙන නිසා අර හදන රූප කලාපයත් පෙරහා සමානව හදන කෙනින්ද තමයි අපිට තේරෙන්නේ ඊයේ හිටපු කෙනා අදත් ඉන්නවා අද ඉන්න කෙනා හෙටත් ඉන්නවා කියලා. නමුත් ඒක නෙවෙයි. මේ මොහොතේ ඉන්න කෙනා මේ මොහොතේම ඉවරයි. ඉන්න කෙනාගේ තියෙන රූප කලාප එතනම බිඳෙනවා. ඉපදෙමින් බිඳෙමින් යන රූප කලාප ගොඩක් තමයි ඔබ අප මේ අරගෙන යන්න දඟලන්නේ. කාටවත් අයිති එකක් දෙන එක. ඒ නිසා මොනතරම් පීඩාවක් ඇති වෙනවද අපිට ඈ ඉපෙලීමක් ඇති වෙනවද බලන්න සත්‍යයට අර ගස් ගල් වලට ඒක ඇති වෙන්නේ අපිට තමයි ඇති එහෙනම් මේ පීඩාව නේද ආහාර හොයන්න ඕනේ මේක පවත්වන්න කොච්චර දුකක් විඳිනවද බලන්න ආහාර හොයන්න රස්සා කරන්න ඕනේ ඈ වැඩට යන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ කොච්චර අමාරුද මේක නඩත්තු කරන්න ආහාර දුන්නේ නැත්නම් එම්ම රූප කලාප මිදිලා ගිහිල්ලා මේක පවත්වන්න බැරුව යනවා. අපිට මේ මේ කය අර මැරිලා වැටෙනවා. ඉතින් හේතු නිසා තමයි මේවා වෙන්නේ. එතකොට මෙන්න මේ හේතු හදන්න මොනතරම් මහන්සි වෙන්න ඕන පීඩාවට. එහෙම හේතු හැදුවත් එකක් හරි වෙනස් වුණොත් දැන් ආහාර හෙම්බිරිස්සාව තියෙන කෙනෙක් ඔන්න යෝගට් කනවා. නැත්නම් අපි හෙම්බිරිස්සාව තියෙන අයිස්ක්‍රීම් කනවා. දැන් මොකද වෙන්නේ? අනේයාගේ රූප කලාප වෙනස් වෙනා නේද ඔක්කොම. එයාට අන්න පීඩාව. ඒ වගේ අර සර්පිය හතර දෙනෙක් කියලා කිව්වේ නිකන් නෙවෙයි. කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ. පුදුම විදිහට අපිට මේ මේ කයට මේ තියෙන පැවැත්මට සෑහෙන්න අපි මේ නඩත්තු කරන්න මේ මහන්සි වෙන්න ඕනේ. ඒක වෙහෙසටපත් වෙනවා. උපායාසයටපත් වෙනවා කියන්නේ ඒක. මේ පීඩාව තියෙන එක තමයි දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ. ඒතර අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ හේතු නිසා හට ගන්නවා, හේතු බිඳෙනකොට බිඳෙනවා. දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ අර විදිහට පීඩාවටපත් වෙනවා, පෙලීමටපත් වෙනවා. ඒ වගේම Tamanට මේක කොයි වෙලේ හරි බිඳිලා වැටේ. දැන් අපිට වේදනාව පපුවේම රිදුනොත් එහෙනම් මොකද හිතෙන්නේ? තා ටිකකින් heart එක attack එකක් හැදෙයිද? බය හිතෙනවා. මොකද මේ හදාගත්ත සංස්කාර බිඳෙන ඒවා හින්දා. බය හිතෙනවා. ඒ වගේම අනාත්ම ලක්ෂණය කියලා කියන්නේ Tamanට ඕන විදිහට මේක පවතින්නේ නැහනේ. ඒ කියන්නේ Tamanගේ control එකේ නැහැ. ඒක තමයි අනාත්ම ලක්ෂණය. ඒ ධර්මතා ටික හැදුනහම එහෙම තියෙනවා ධර්මතා නැති වුනහම නැති වෙනවා. එහෙනම් තමන්ගේ පාලනයේද තියෙන්නේ මේ ධර්මතා වලට ඕන විදිහට වෙන්නේ. ඒ ධර්මතා අදාළ ධර්මතා ටික සකස් වුණොත් ඒ ටික වෙනවා නැත්නම් මෙන්න මේ රූපේ සම්බන්ධව එහෙනම් බලන්න මොනතරම් රූපේ අනිත්‍යවත් අපි ගමු වේදනා සංඥා සංකාර ගැන එහෙනම් රූපය ගැන මෙන්න මේ මේ කාරණාව තේරුම් ගත්තොත් අපි එහෙනම් රූපේ පිළිසිඳ දකින්නවා කියලා කියන්නේ ඒකයි. දැන් මේ රූපය ඇත්ත. තාම මම පොඩි පොඩි උදාහරණ ටිකක් කියලා තා චුට්ටක් පැහැදිලි කරන්න බලන්න. දැන් මේ කාලේ අපිට තියෙනවා නේද නේද ටෙලිෆෝන් හැමෝම ගාම තියෙනවනේ. ඒ අනේද ස්මාර්ට්ෆෝන් කියන જાතිය. ඒකේ තියෙනවානේ ඩිස්ප්ලේ එකක් එහෙම නැත්නම් අර තිරයක්. ඔය තිරය පෙන්වන්නේ අපිට බල්බ් ටිකක් පත් වෙවි නිවිනිවි. විශේෂයෙන් බල්බ් විශාල ප්‍රමාණය චූටි ආලෝක ධාරා නිකුත් වෙන බල්බ් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ ආලෝක ධාරාව නිල් පාටයි, කොළ පාටයි, රතු පාටයි තමයි පත් වෙවි නිවි නිවි ඕකේ තියෙන පෙන්වන්නේ දේවල්. ඒක එක එක පින්තූර පෙන්නනවා, මිනිස්සුව පෙන්නනවා. කොහොමද මේ මිනිස්සුව පෙන්වන්නේ? අර එක එක පාට බල්බ් ටිකක් මොනා කරලාද? නිවෙනවා, පත් වෙනවා. නිවෙනවා, පත් වෙනවා. අන්න කෙනෙක් පේනවා. ඉතින් අපි හිතනවා මෙතන මේ අහවල් කෙනා ඉන්නවා කියලා. අහවල් නළුවෙක් ඉන්නවා කියලා පේනවා, නිලියක් ඉන්නවා කියලා පේනවා. ඇත්තටම මොකද්ද නළුවෙක්ද නිලියෙක්ද බල්බ්ද? බල්බ්. බල්බ් හැම වෙලේම නිවෙනපත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි පිනොද අපේ කයත් නිවෙනපත් වෙන බල්බ් වගේ ගොඩක් රූප කලාප ගොඩක් හැම වෙලේම ඉපදෙමින් බිදෙමින් ඉපදෙමින් බිදෙමින් අපි මේ පැත්ත බලලා අනිත් පැත්ත බලනකොට ඒ බලපු රූපේ නෑ එතන. බලපු ඇහත් නෑ. එතකොට මෙන්න මේ විදිහට ගත්තාම අපේ ඇහැ කියන එකත් හැදලා තියෙන රූප කලාපෝලේ ඇහි තියෙන චක්කු ප්‍රසාදේ කියලා එකක් කන කනේ තියෙන සෝත ප්‍රසාදේ කියලා එකක් ඒකත් හැදලා තියෙන රූප කලාපෝලේ නහය තියෙන ගාන ප්‍රසාදේ කියලා එකක් ඒකත් හැදලා තියෙන රූප කලාපෝලේ දිවේ තියෙන ජීවහ ප්‍රසාදේ කියලා එකක් ඒකට තමයි රස එහෙම දැනෙන්නේ ඒකත් හැදලා තියෙන රූප කලාපෝලෙන්මයි කය කාය ප්‍රසාදේ නියපොතු කෙස් ලොම් වගේ තැන් නැතුව අනිත් හැම තැනටම දැනෙනවා ඒකට කියනවා කාය ප්‍රසාදය කියලා. ඊළඟ හෘද වස්තුවේ ලේ ධාතුව ආධාර කරගෙන වස්තු රූපේ එහෙම නැත්නම් මන මනේ ප්‍රසාදය තියෙනවා. ඉතින් මේ ඔක්කොම රූප. ඒවට ඒවට ගෝචර වෙන වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප මේවා ඔක්කොගෙම තියෙන්නේ තර රූප කලාප කොට. ඔක්කොම රූප. සුකුම රූප විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ රූප රූපාශ්‍රිතව දේවල් තමයි තියෙන්නේ. මේ ඔක්කොම පින්න තුනේ වේගයෙන් මේ රූප කලාප ඇතිවීමින් නැතිවීමින් නැතිවීමින් නැතිවීම යන රූප ගොඩක් තියෙන්නේ අපිට පේන මේ ඔක්කොම දිගටම තියෙනවා කියලා. නමුත් ඇත්ත කතාව තමයි ඒ වේගයෙන් පේන්නේ. එකට තියෙන හින්දා පේන්නේ. සම්මුතියක් විදිහට එකට ඝන වෙලා තියෙන එක එක වෙන වෙනම නැහැ. ඒ නිසා තමයි මේවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන්නේ අනිත්‍ය. ඒ වගේම මේකේ දුක්ඛ ස්වභාවයක් තියෙනවා දුක්ඛතාවයක්. දුක්ඛතාවය කියලා කියන්නේ පිළීමක්, පීඩාවක්. බය ඇති කරනවා සත්‍යයට. අපිට බය ඇති වෙන්නේ කියන්නේ මේ මේ මෙවනවා හරි වෙයිද දන්නේ දැන් අපිට පාරවල් ටික අහනවා. ඔක්කොම දැන් ඇඳිර නීතිය දානවා. මොකක්ද ඇති වෙන්නේ? බය. කොහොමද ගෙදර යන්නේ? ඒ විදිහට. හ්ම් සමන්ගේ තනියම ශරීරය වුණත් මොකක් හරි වේදනාවක් ආවත් ලොකු බයක් වෙන එක අපි එක් යන ඉක්මන දොස්තර මහත්තයාට බෙහෙත් ගන්න. මේක හැම වෙලෙම කඩන කැඩිලා බෙදිලා යන එකක් කියන එක තමන්ට බය ඇති කරනවා ඒකයි. ඉතින් රූප කලාපවල ස්වභාවය දැන් ඔය තේජෝ ධාතුවේ තියෙන ස්වභාවය එහෙම එන්න එන්න එන්න එන්න වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා රූප කලාප ඉක්මනට බිඳවනවා. දැන් ඔය ආප්පයක ආප්පයක අපි දියාරු ස්වභාවයේ තේජෝ ධාතුව දාපුවාම රත් වුනහම ආප්පේ හයි වෙනවනේ. හැබැයි ඔක බාහන්න බැරි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? කුඩු වෙලා යනවා නේද? කළු වෙලා කුඩු වෙලා යන්නේ. ආන් ඒ වගේ තමයි රූප කලාපවල ස්වභාවය. මේ ධාතු වල ස්වභාවයෙන් තව ධාතු ඉක්මනට ඉක්මනට බිඳලා දාන හැබැයි වෙන ස්වභාවයකටපත් කරනවා එතකොට ඒ විදිහට විපදේ හැබැයි ඒ බිඳුනහම හැබැයි පරණ එක නෙවෙයි දැන් තාත්තා කෙනෙක් පුතෙක්ව බිහි කරාම පුතා කියන්නේ තාත්තා නෙවෙයිනේ මේනම් පුතා කියන්නේ වෙනම රූපයක් හැබැයි අර වගේ ටිකක් වගේ ඒ හින්දා තමයි එහෙම යන්නේ එහෙම විලා වෙලා වෙලා විපරිණාමයටපත් වෙන හැබැයි හැම වෙලේම ඉතින් ඒ නිසා අපි වයසට යන්නේ කේස් පැහෙන්නේ දත් හැම රැලියට එන්නේ වෙනදා වගේ කකුල තියාගෙන තිය. මොකද අර රූප කලාප හල හයියේ නැතේ. අපේ කර්මයෙන් ගත්ත ඒක දිගට පවත්තන අන්තිමට ඒ ජරා ධර්මයටපත් වෙනවා කියලා කියන්නේ ජරාවටපත් වෙන්නේ. දැන් එහෙනම් කුඩා කාලේ ඉඳන් උපදිච්ච දාහේ ධම්ම ජරාව තියනවද නැද්ද? මේක තරුණ කාලේ මහලු කාලේ කියලා එකක් නැහැ. හැම මොහොතකම දිරනවා. දිරන එක වෙනවා. ඒක මේ මේ පොඩි කාලේ ඉඳන් ලොකු වෙනකොට කැමතිද මේ තරුණ කාලේ කැමතිද ඒව එකන්නේ හැම මොහොතකම බෙදෙන එකක් තියෙනවා හැම වෙලේම වෙනස් වෙයි වෙනස් වෙයි වෙනස් වෙනවා තරුණ කාලේ කියලා කියන්නේ ඒ ඒ බිඳෙන කාලය පොඩි කාලේ කියලා කියන්නේ බිඳි බිඳි යනවා මහලු කාලේ විතරන්නේ හැම මොහොතකම මේක වෙනවා ඒතර මිනිස්යාට විතරක් නෙවෙයි එළියේ තියෙන ගස්ගල් පරවල වලටත් ওই ටිකමනේ එහෙනම් මේ ලෝකේ මේක අවබෝධ කරාම කිසිම කෙනෙක් මේ රූපය මගේ කියලා ගන්නෙ නෑ ඇයි ගන්න බෑ ඇයි ගන්න බැරි? ඒක ඒකට ඕන විදිහට ඇති වෙනවා ඒකට ඕන විදිහට නැති වෙනවා. ඒ වගේම මේක ගත්ත කෙනාට පීඩාවක් හම් වෙනවා. පීඩාවක් දුක දැන් අපිට මේ දුකටපත් වෙලා තියෙන්නේ මේ જાතියින් මේකුදුන හින්දා නේද කන්දානම් පාදු භාව ආයතනානම් පටිලාභ මේ ස්කන්ධ පහළ වෙන රූපේ පහළ වෙනවා වේදනාව අපි මේද අපිට තමන්ගේ කියලා ගත්තා ඒකයි මේ ප්‍රශ්නේ ඒ එහෙනම් දුකටපත් මේ වගේම තමන්ගේ වසඟේ නැහැ තමන්ගේ කන්ට්‍රෝල් එකේ නැහැ. අනාත්මයි. ඒතර ওই රූපය අල්ලගෙන වේදනාවක් තියෙනවනේ. නේද? රූපය අල්ලගෙන තියෙන ඕනම රූපයක් අපි ඇහෙන් දැක්කහම ඒකට අදාළව එක මනාප ස්වභාවය වෙන සුඛ වේදනාවක් වෙනවා. අමනාප ස්වභාවයෙන් ආවොත් මොන වේදනාවක්ද දෙන්නේ? දුක්ඛ. නැත්තම් මධ්‍යස්ථ එකක් වෙන උපේක්ඛා වේදනාව කියලා. ඉතින් ওই වේදනාවත් මොකද වෙන්නේ? ස්පර්ශ හේතුවෙන්මයි ඇති වෙන්නේ. ස්පර්ශ වෙච්ච නැති වුණා ගමන් ඒකත් නැති වෙනවා. ඒ වේදනාවත් මොකද වෙන්නේ? රූපය බිඳෙනවා නම් වේදනාවත් බිඳෙනවා. තියෙන්නේ නැහැ. නිකන් සරල උදාහරණයක් ගමු. දැන් අපි පුංචි කල් ටිකක් දිග උදාහරණයක්. ඒ මොහොතේ ඒක නැහැ ටිකක් කාලයකට ගත්ත උදාහරණයක් ගමු. දැන් පුංචි කාලේ අපි මොන හරි ආහාරයක් ගන්නවා. ඒ කාලේ අපේ දිව එහෙම ටිකක් හොඳට තියෙන කාලයක්නේ. රස දැනෙනවා. දැන් ඒ ආහාරය සම්බෝල හරි මොන හරි කියන්නේ. දැන් ඒක කෑවට ඒ රහ නැහැනේ. එන්නේ නැහැ. මොකද දිවත් ගෙවිලා අර රූප කලාප අර සම්බෝලෙත් ඒක නෙවෙයි. එහෙනම් ඒක හම්බෙන්නේ අර වේදනාව අපි එදා රසයි කියලා ගත්ත එක නැවත හම්බෙන්නේ ඒ මොහොතේ හම්බුණා නම් ඒක ඒ මොහොතේ විතරයි. දෙවෙනි මොහොතේ හම්බෙන්නේ ඒක නෙවෙයි වෙන එකක්. මොකද විනිච්ච රූප කලාප තියෙන්නේ වෙන රූපයක් එක්ක වෙන රූපයක් තමයි හැවෙලෙම සම්බන්ධය. එහෙනම් සම්බන්ධ වෙනා නම් ස්පර්ශය වෙනස් වෙනවා. එහෙනම් පරණ අහපු කෙනා පරණ දැකපු කෙනාගෙන් ගත්ත වේදනාව නෙවෙයි දැන් තියෙන්නේ වෙන එකක්. හැම මොහොතකම වේදනාව වෙනස් සුඛ එකක් වෙනස් වෙනවා දුක එකක් වෙනස් වෙනවා දැන් අපේ ශරීරයෙන් බලන්නකෝ නිකන් ශරීරය දැන් වාඩි කරලා තියෙනකොට එක තැනක රිදෙනවනේ ශරීරය හැමතැනම රිදෙනවද දැන් මම මේ ධර්ම දේශනා කරනකොට මම වාඩි වෙලා තියෙන මේ අර පිටිපස්ස හරිය රිදෙනවා හැබැයි මගේ ඔළුවේම හරියම හරි හොඳයි ඒ කියන්නේ හරිම සුවයක් දැනෙනවා ඒ ධර්ම දේශනා කිරීම නිසා ප්‍රීතියක් තියෙනවා ධර්ම ප්‍රීතිය කියන එක එතකොට ඒ හරිය තියෙන මොන වේදනාවක්ද? එතකොට සුඛයක් තියෙනවා, ප්‍රීතියක් තියෙනවා. එතකොට මං ඉඳගෙන ඉන්න හරිය දුක්ඛයක් තියෙනවා. එහෙනම් ওই සුඛය දුක්ඛයත් මොකද වෙන්නේ? සාඩික්කේ. ඒ මොහොතෙමත් වෙනස් වෙනවා. එහෙනම් ස්පර්ශය තියෙනකන් විතර ඔක බලාගෙන ඉන්නකොට ඔකත් තේරෙනවා. ස්පර්ශය තියෙනකන් වේදනාව තියෙනවා නැත්තම් නැති වෙනවා. පස්සපච්චය වේදනාව කියන්නේ ඒකයි. ඒකත් ඇති වෙනවා නැති වෙනවා වේදනාවත් එහෙනම් අනිත්‍ය වූ ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් ඇත්ත අපිට වේදනාවක් තියෙනවා දිගටම රිදෙනවා කියලා එහෙම පේනවා. ඇත්ත. සම්මුතිය. මට ඉන්න බෑ දොස්තර මහන්තියෝ මගේ ඔළුව රිදෙනවා, කොන්ද රිදෙනවා, පිටිපස්ස රිදෙනවා කියලා අපි බෙහෙත් ගන්න යනවා. ඔය වේදනාව දිහා හොඳට වාඩිලා බලලා ඉන්න මොකද වෙන්නේ කියලා. හරියටම පොයින්ට් කරන්න කොතෙන්ද වේදනාව තියෙන්නේ කියලා. පේනකොට වේදනාව මොකද වෙන්නේ? එක තැනක ඉඳන් තව තැනකට පයින්නවා. තව තැනකට පයින්නවා. එහෙනම් වේදනාව කියවන් දුක් වේදනාව. ඉතින් ඒ දුක් වේදනා ටික පැනලා පැනලා පැනලා පැනලා ඔක්කොම අයින් වෙලා මුළු කයම සුඛ වෙනවා. ඊට සුඛ වෙලා ආයෙ මොකද වෙන්නේ? ආයෙත් අර වේදනාව හට ගන්නවා. මොනවාද? කය වේදනාව. ඉන්න බැරි තරම් ආයෙත් රිදෙන්න පටන් ගන්නවා. මැරෙන්න තරම් හුස්ම ගන්න බැරි වෙනවා වගේ රිදෙනවා. මැරෙන්න යනවා වගේ රිදෙනවා. ඒකත් නැති වෙනවා. ආයෙ අර කියනවා. ඔහොම ගියාට පස්සේ හිතට එනවා නේ අර දුකාවත් එක්කයි දුක් වේදනාවත් එක්කයි සුඛ වේදනාවත් එක්කයි කෝකාවත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඒතර උපේක්ඛා වේදනාව. උපේක්ඛා වේදනාවේ තියෙනවා අවිද්‍යාව, මෝහය තියෙනවා. ඒකත් හේතුඵලයි කියලා දැනගෙන ඒකත් දැනගන්න ඒකත් අනිත්‍ය වූ දෙයක්. ඒකත් තියෙන එකක් නෙවෙයි. ඒතර ඔය වේදනාවත් අපිට අරින් යන එකත් අනිත්‍යමන්ට ඕන විදිහට පවතින්නේ. වේදනාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි වෙන. ඒ වගේ මේවා හට ගන්නා වූ ඒ ස්පර්ශය නිසා මට ගන්නවා සංඥාවක්. අපි දන්නවනේ හඳුනා ගැනීමක් තියෙනනේ. දැන් අපි ඕන දෙයක් බුලත් කොලේ ගහ වල ඒව හඳුනා ගන්නනේ. ඒ හඳුනා ගැනීමත් මොකද වෙන්නේ? රූප කලාප වෙනස් වෙනවා නම් ඒ හඳුනා ගැනීම ඊළඟ මොහොතේ නැහැ. එහෙනම් සංඥාවත් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. දැන් උදාහරණයක් දෙන්න. දැන් අපි ටික කාලයක් ගලමු එක එක දවසෙන් නේ ටික කාලයක් ගිහිල්ලා බලමු. කාලයකට දීලා දැන් පුංචි කාලේ ටිකක් කල් අපි දැක්කේ නැහැ කියන කවුරු හරි කෙනෙක්. හ්ම් දැන් දැන් මම උදාහරණයක් ගන්න දැන් මං ගිහි කාලේ හිටපු සමහර යාළුවෝ මට හම්බ වෙන පාරේ එහෙම යනකොට මම දකිනවා. සමහර. හැබැයි මාව අඳුරන්න බෑ යාලට. මට පුළුවන් යාලට අඳුරන්න. ඇයි මගේ ස්වභාවය වෙනස් වෙලාද නැද්ද දැම්ම? ඇයි අර හිත රැවුල් බාලා සිවුර පෙරවුවට පස්සේ අර ගිහි ස්වභාවය නෑ දැන් අපේ. එතකොට යාලට අඳුරන්න බෑ අපිව. එහෙනම් සංඥා වෙනස් වෙලාද නැද්ද? දැන් ඉස්සර පාරේ යමු කතා කරලා අතින් අල්ලගෙන දැන් එහෙම එන්නේ නැහැ, දන්නේ නැහැ, පහක් බලන්නේ නැහැ. දන්නේ අඳුරන්නේ නැහැ. එහෙනම් වයසට යනවා කියලා කියන්නේ හැම මොහොතකම අර රූප කලාප ඉපදෙමින් බිඳෙමින් ඉපදෙමින් බිඳෙමින් යනවා නම් හැම මොහොතකම සංඥාවත් මොකද වෙන්නේ වෙනස් වෙනවා හඳුනා ගැනීමත් වෙනස් වෙනවා ඒකත් අනිත්‍යයි එහෙම වෙනස් වෙන එකත් අපිට දුක පීඩාමය දෙන සංඥා වෙනස් වෙන එක ඒ වගේම ඒකත් Tamanට ඕන විදිහට තියෙන්නේ අපිට ඕන විදිහට සුඛය තියෙන්නේ නැහැ අපිට ඕන විදිහට දුක තියෙන්නේ නැහැ ඒ ඒවට හේතු සකස් වුණාම ඒකත් ඇති වෙනවා නැති වුණාම නැති වෙනවා අනිත්‍යයි දුකයි අනාත්මයි. එතකොට අනාත්ම ස්වභාවය කියන්නේ තමන්ගේ වසඟේ නෑ සංඥාව. ඒ වගේම තමයි සංස්කාර. සංස්කාර කියලා කියන්නේ රූප වේදනා රූපය අල්ලාගෙන වේදනා සංඥා මේ සකස් කරගෙන ඒවා එක ක්‍රියාත්මක වෙන ස්වභාවය. හිතෙන් ක්‍රියාත්මක වෙනවා, වචනෙන් ක්‍රියාත්මක වෙනවා, කයෙන් ක්‍රියාත්මක වෙනවා. අපි ඇවිදිනවා, කනවා, බොනවා, යනවා, එනවා, කතා කරනවා. ඒ ඔක්කොම හිතෙන් එක ඒවා හිතනවා. ඒ ඔක්කොටම කියන්නේ සංස්කාර. චිත්ත සංස්කාර, කාය සංස්කාර, වචී සංස්කාර කියලා කියන්නේ. කරන වැඩ කියලා හිතන්නකෝ නේද? ඒ වැඩත් මොකද වෙන්නේ හැම වෙලේම? ඈ ඒවටත් ඒ අදාළ දැන් අපි කකුලක් ඔසවන්න හිතන්න එපා. හිතක් පහළ වෙන්න එපා. හිතක් පහළ වුණොත් විතරයි කකුල ඔසවන්නේ. නැත්නම් ඔසවන්නේ එහෙනම් ඒ සංස්කාරයටත් හේතුවක් තියෙනවා. එහෙනම් කකුල ඔසවන්න ඕන කියලා හිතක් ඇති වුණොත් විතරයි කකුල ඔසවගෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එහෙනම් ඒකත් ඇති වෙනවා හේතු නිසා. එහෙම හිතක් ආවේ නැත්නම් ඒක එහෙම එකක් නෑ. දැන් කකුල ඔසවන්න ඕනේ, කකුල ගෙනියන්න ඕනේ, කකුල තබන්න දෙපයි අපි ඇවිදිනකොට. එහෙනම් ඔසවන්න හිතක් පහළ වෙනවා, ඊට පස්සේ ඔසවනවා. ගෙනියන්න හිතක් පහළ වෙනකොට ඔසවන හිත ඉවරද නැද්ද? ඉවරයි. එහෙනම් ඒ සංස්කාරයේ මොහොතෙන් මොකද වෙන්නේ? ඒකත් බිනෙන. අපිට දෙන්නේ අපි ඇවිදිනවා, කනවා, බොනවා. ඒක තමයි සම්මුතියේ තියෙන දේ දිගට. නමුත් හොඳට සිහියෙන් බැලුවොත් හපන හපන වාරයක් වාරයක් ගානේ එතන ඒ කාය සංස්කාරය අපන කට වෙනස් වෙන එක හිටම් පේන්න පටන් ගන්නවා. මේව මේ අපි කරන ඒවා නෙවෙයි. මේ ඇවිල්ලා ධර්මයතාවල ස්වභාවයක්. මේ අපි සතෙක් පුජ්‍යලයක් මමෙක් කියලා දාගෙන හිටියට මේ ධර්මතා ගොඩක් එකතු වෙලා ක්‍රියාත්මක වීමක් කර වෙන මොකක්වත් නැහැ. ඈ සුද්ධ ධර්මයන්ගේ පැවැත්මක් පමණයි තියෙන්නේ. අපි දාගෙන ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා, තාත්තා අම්මා ඉන්නවා, ගස් තියෙනවා, ගල් තියෙනවා. නමුත් අර විදිහේ ක්‍රියාත්මකතාවයේ තියෙන එක අවබෝධය. හැබැයි ඒක නිකන් අවබෝධ වෙන්නේ අපි ඒක ගැන හිතන්න ඕනේ, කල්පනා කරන්න, ධර්මය අහන්න ඕනේ. ධර්මය අහලා යනෝ යෝනිසෝ මනසිකාරේ පාත්තකන යනකොට ඒ තමන්ගේ දිගට දිගට හිතන හිතීමේ නුවණ ඇති වෙනවා. ඒකට අපිට කල්යාණ මිත්‍රයෙක් ඕන වෙනවා. කල්යාණ මිත්‍රයෙක් නැත්තම් ධර්මය අහන්න බෑනේ. එයා තමයි මේ ධර්මයේ සත්‍ය දේශනා කරන්නේ. ඊට පස්සේ තමයි යෝනිසෝ මනසිකාරය. ඒ අනුව හිතන. ඒතර ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. ඒතර අවසානට පේනවා රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒතර විඥානේ හටගන්නේ ද්වයන් පටිච්ච විඥාන සම්බෝධි දෙකක් එකතු වෙනකොට විඥානේ හටගන්නවා. ඇහත් රූපයත් එකතු වෙනකොට චක්කු විඥානේ. කනත් ශබ්දයත් එකතු වෙනකොට සෝත විඥානේ. ඔය ආදි වාසියෙන් ගාන විඥානේ. එහෙනම් මේ දෙකක් දැන් අපි ගිනි පෙට්ටියකුයි ගිනි කූරකුයි තිබ්බහම ඕක ගින්දරක් නැහැනේ. මේ දෙක එකතු කරොත් තමයි ගින්දර හටගන්නේ. එහෙනම් දෙකක් එකතු කරොත් විඥානේ හටගන්නවා. විඥාණයට හේතු වෙන නාම රූප ධර්ම හේතුයෙන් තමයි විඥානය සකස් වෙන්නේ නැත්නම් විඥානෙත් නැහැ. විඥානයත් මතක තියාගන්න පින්නොතේ දැන් ඔන්න ඇහෙන් රූපයක් පේනකොට චක්ක විඥානය. කන්ට සද්දයක් වෙනකොට සෝත විඥානය. මොන තරම් වේගයෙන් මෙන්න මේ විඥානයත් ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් යනවද බලන්න. එහෙනම් ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නහයට ගඳ ඇහෙනවා. ඔය එකක් උඩ තව විඥානයක් හටගන්න. හැම වෙලේම එකක් නැති වෙලා තමයි අනිත් එක හටගන්නේ. වේගෙන් ඇති වෙමින් නැති වෙමින් යන විඥාන ධාරාවක් තියෙන අපේ පැවැත්මම ওই විදිහේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. හැබැයි පේන්නේ මේ ඔක්කොම සම්මුතිය තුළ ගස් ගල් පාරවතම දිගටම තියෙනවා. ඒවා නිට්ටයයි. ඒ වගේම සුඛයි. ඒවා ආත්මයි මගේ කියලා ගන්න පුළුවන්. ඈ ඒවා ඒ වගේම සුභයි. දැන් අසුභ වූ කයක් නේ තියෙන්නේ. දතිස්කුණු පනමුත් ඒක සුභ කියලා පේන්නේ. නමුත් ඇත්ත දැකපුවාම පරමාර්ථය දැකපුවාම මේ ලෝකේ යථාර්ථය පෙනිලා ත්‍රිලක්ෂණ අවබෝධයෙන් ලෝකයෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ කාරණාව සඳහා මේ ධර්මදේශනාව හේතු වේවා වාසනාව වේවා කිමින් ධර්මදේශනාව මෙතනින් නිමවටපත් කරනවා. සාදු සාදු සාදු ඇයි අප ධර්මං දේශනා කරමින් ඔබ ධර්ම ශ්‍රවණය කරමින් උතුම් වූ පුණ්‍ය ශක්තියෙන් සම්භාරයක් ඔබ අප හැම කෙනාම ඇති කරගත්තා ඒ ඇති කරගත්තා වූ සීල කුසලයන් පුණ්‍ය ශක්තියෙන් ඒ දායකත්වයේ දරපු ඒ පින්වත් පිරිසගේ අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වීමට හේතු වේවා වාසනාව වේවා ඒ වගේම මේ සීල කුසලයන් පුණ්‍ය ශක්තියෙන් ඔබ අප නමින් මිය පරලෝකියා වූ සීලූම ඥාතේන්ට අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා ඔබ අප සෑම සියලු දෙනාටම විශේෂයෙන් වැඩම අවදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ අප සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ සියලු ශක්තිය හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා කියලා අපි හැම දෙනාම ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාව සිද්ධ කරගමු. එත්තාවතාචම් හේහි සම්බනම්්‍ය සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සම්මේ භූතං මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති සියලු දෙනාටම තෙරුවන් සරණයි ධර්ම දේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ වතුරුගම බටේපොළ ධම්මවික්‍රම මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පෝజ్యපාද මෙල්සිරිපුර ධම්ම කුසල ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපේ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු 2025 නව වසරේදී සියවස අවියස සිටින අභිමානනීය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ධර්මදේශනයක දායකත්වයෙන් කටයුතු කරන්න. කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 0112 69යි 71යි 40 මෙම ධර්මදේශනය SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැතියි.